කොහොම පින් ස්වාමීන් වහන්සේ අනිත් එක මේ පුංචි සුළු ප්‍රශ්නයක් දැන් ඔබ වහන්සේ කියවනේ මේ චෛතසිකයක් කියන්නේ ක්‍රියාවක් කියලා එතකොට මේකට ධර්මතාවය කියලා ඒක ඒ ක්‍රියාව ධර්මතාවය කියලා කියන්න පුළුවන්ද මෙහෙමයි ධර්මතා වෙනයි ධර්ම වෙනයි ඒකත් අපි වෙනස හඳුනගන්න දැන් අපි හිතමු හේතුඵල කියන්නේ ධර්මතාවය ඒකේ තියෙන හේතු සහ ඵල කියන්නේ ධර්ම ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් බීජ නියාමය. ලෝකේ කිසිවකට බීජ නියාමය නැමැති ධර්මතාවය වෙනස් කරන්න බෑ. හැබැයි බීජ වෙනස් කරන්න පුළුවන්. බීජ වෙනස් කළාම ඒකෙන් ජනිත වෙන ඵල වෙනස් වෙනවා. කම්ම නියාමය වෙනස් කරන්න බෑ. හැබැයි කර්ම වෙනස් කරන්න පුළුවන්. කර්ම වෙනස් කරපු ගමන් විපාකය වෙනස් වෙනවා. එතකොට චිත්ත නියාමය වෙනස් කරන්න බෑ. චිත්ත නියාමය කියලා කියන්නේ චක්කු විඥාන සම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන තදාරම්මන භව මේවා මේ මේ රටාව වෙනස් කරන්න බෑ රටාව වෙනස් කරන්න බැරි වුණාට අපිට සංතීර්ණ වොත්තපන වොත්තපන කියන තැනට යනකොට අපි මේ අරමුණ ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද? ඒ අනුව තමයි ජවනය කුසල් වෙනවද අකුසල් වෙනවද කියලා තීරණය. ඒතකොට මේ රටාව වෙනස් කරන්න බෑ. හැබැයි අපි වොත්තපන සිත අපි තීරණය දෙන විදිහ වෙනස් කළොත් ජවනය වෙනස් වෙනවා. ජවනය වෙනස් වෙන්නේ ඒක කුසල් ජවනයක් වෙනවා. එතකොට ඒ ඇතුලේ සාධක වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ යන රටාව අපට වෙනස් කරන්න බෑ. නිසා ධර්මතා කියන ඒවා බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. ධර්ම වෙනස් කරන්න පුළුවන්. තේරෙනවා ස්වාමීන් බොහොම පිං.